සද්ධර්ම ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කිරීමට කැමති ලංකාවාසී ලෝකවාසී තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු කිරීමේ උතුම් පරමාර්ථයේ ඇතුව මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්නත් කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුලින් රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයනුත් ධර්ම ශ්‍රවණය කරලා ඔබ ලබා ගන්නා වූ සියලුම කුසල ධර්මයනුත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා අපි සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාව මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන 10 වෙනි දේශනාවටයි අපි මේ සූදානම් වෙන්නේ. 9 වෙනි දේශනාව තුල අපි ටිකක් කෙටියෙන් දස වස්තුක සම්මා දිට්ඨිය සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රි හේතුක වීම කියන කාරණාව පිළිබඳව. ත්‍රි හේතුක උපතක් කොහොමද ලබන්නේ? දසවස්තුක සම්මා දිට්ඨිය කියන කාරණාවේදී අපි සඳහන් කළා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ පින්කම් කරලා හැම කල්හි සම්මා දිට්ඨික වන්නෙම් වාසලා. ඒ ප්‍රාර්ථනාව තිබුණේ නැත්තම් අපි ඊළඟට උපදින ආත්මවල සම්මා දිට්ඨික නොවි උපදින්නත් පුළුවන්. ඒ නිසා හැම කල්හි සම්මාදිට්ඨික වන්නේම්වා කියන ප්‍රාර්ථනාව ඊටාම විශේෂයි. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රි හේතුක වන්නේම්වා කියන කාරණාවත් එක්ක. එතකොට මේ ත්‍රි හේතුක වීම ත්‍රි හේතුක වීම පින්නතුනි අතිශයින්ම වැදගත්ම කාරණාවක් බවට පත් වෙනවා. ත්‍රි හේතුක උපතක් ලබන එක. මොකද්ද මේ ත්‍රි හේතුක උපතක් ලබන එක ඒ තරම්ම වැදගත් කියලා සඳහන් කළේ. ත්‍රි හේතුක උපතක් තියෙන කෙනෙකුට විතරයි මේ ජීවිතෙන් මාර්ගඵල හම්බ වෙන්නේ. මේ ජීවිතෙන් මාර්ගඵල බලාපොරොත්තු වෙනව නම් ලබන්න නම් ත්‍රි හේතුක උපතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාරණාව සම්පූර්ණ කරගන්න හරි අපහසුයි. බැරුව යනවා. මේ ජීවිතෙන් මගඵල ලබන්න බැරුව යනවා. එතකොට කොහොමද අපි ත්‍රි හේතුක උපතක් ලබන්නේ? මේ බණ අහන පිරිස අතර මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා අය අතර ත්‍රි හේතුක උපතක් ලැබිච්ච අය බොහෝ දෙනා ඇති. ද්වි හේතුක උපතක් ලැබිච්ච අය ඉන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතෙන් ත්‍රි හේතුක උපතක් නෙවෙයිද මගේ තියෙන්නේ. එහෙමනම් ඊළඟ භවයක හරියි හේතුක උපතක් ලබන්නේ කොහොමද? ලබන්න කටයුතු කරන්නේ කොහොමද? වෙනතර පින්කම් කරනකොට අපි ලෝභය නැති කරලා පින්කම් කරන්න ලෝභය යටපත් කරලා පින්කම් කරන්න ඕනේ. දේශය යටපත් කරගෙන පින්කම් කරන්න ඕනේ. දැන් අපිට ලෝභය නැත්තටම නැති වුන්නේ නැහැ නේ අපිට රහත් වෙලා නැහැ. එහෙනම් අපිට තියෙන ලෝභය යටපත් කරලා ලෝභයට එන්න දෙන්නේ නැතුව පින්කම් කරන්න. අපිට කේන් තියෙනවා. නමුත් පින්කමක් කරන වෙලාවට ඒ ද්වේෂය යටපත් කරගෙන පාලනය කරගෙන ඒ පින්කම කරන්න ඕනේ. මෝහය මෝහය කියන කාරණාවෙන් මග ඇරලා ඒ පින්කම කරන්න ඕනේ. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් මුල් යටපත් කරගෙන පින්කමක් කරලා ආන්ගේ කුසලය ත්‍රිහේතුක උපතකට අපිට පාර හදනවා. එහෙම ප්‍රාර්ථනාවක් කළොත් ත්‍රිහේතුක වෙන්න අපිට ඊළඟ උපතක් හරි ත්‍රිහේතුක උපතක් ලබා ගන්න ඒ කාරණාව මහත් මහත් පිටුවහලක් බවට පත් වෙනවා. ඊළඟට මොකද්ද ලෝභය කියලා කියන්නේ? තමන් සන්තක වස්තුව අත්හරින්න තියෙන අකමැත්ත. එහෙනම් උපදවා ගන්න කිව්වේ අලෝභය. අලෝභය කියලා කියන්නේ දානෙයි. අදෝසය කියලා කිව්වේ දේශයක් නැහැ. ඒකට කියනවා මෛත්‍රිය. අලෝභය නම් දානයයි, අදෝෂය නම් මෛත්‍රියයි. අමෝහය නම් මේ මෝහය කියන වචනේ තේරුම තමයි මුලාව, මෝඩකම, අනවබෝධය, නොතේරුම්කම, නොවැටහීම, නොදන්නාකම මේ වගේ හුඟක් දේවල් ඒකට එකතු වෙනවා. එහෙනම් ලෝභය අලෝභය නම් දානයයි, අදේශය නම් මෛත්‍රියයි, අමෝහය නම් ප්‍රඥාවයි. මම කරන පින්කමෙන් මට ලැබෙන ආනිසංස මොනවද කියලා දැනගෙන දැනගෙන පින්කම කරන එක තමයි මේ අමෝහය කියලා කියන්නේ. එනිසා අපි මේ කාරණාව පැහැදිලි කරනවා පින්නතුනි මේ ධම්ම සංගණී අට කතාවේ ත්‍රි හේතුක කර්මයක් කරාම ඒ කර්මය ත්‍රි හේතුක වශයෙන්, ද්වි හේතුක වශයෙන්, අ හේතුක වශයෙන් ඵල දෙනවා කියලා. ත්‍රි හේතුක කර්මයක් කරාම ඒ එකම කර්මය ත්‍රි හේතුක වශයෙන්ුත්, ද්වි හේතුක වශයෙන්ුත්, අ හේතුක වශයෙන්ුත් ඵල දෙනවා. කොතනද සඳහන් කරන්නේ ධම්ම සංගණී අට කතාව. එතකොට අපි මුලින් මේ ලෝභ දේශ මොහ ගැන කතා කරනකොට සිහිපත් කළා සාමාන්‍යයෙන් අපි පින්කම් කරනකොට ලෝභ දේශ යටපත් කරගෙනම අපි පින්කම් කරනවා. හැබැයි ඉතින් අපි හරියටම කල්පනා කරන්න ඕනේ අපි කරපු පින්කම් වල මෝහයක් නැතුව පින්කම් කළාද කියලා. බොහෝ වෙලාවට ලෝභ දේශ නැතුව යනවා නමුත් මෝහයෙන් මෝහයෙන් යුක්තයි මං කරන පින්කම පිළිබඳව අවබෝධයක් නැහැ. ඒකෙන් ලැබෙන්නේ මොනවද? ඒ ලැබෙන අග්‍රඵලය ලබන්න පින්කම කරන්නේ කොහොමද කියන සැලැස්මක් අපි ගාව නැහැ. උදාහරණයක් සඳහන් කරුවොත් මේ වගේ. පුංචි දරුවත් එක්කගෙන අපි පන්සලට ගියහම අම්මලා කියනවා ස්වාමින් වහන්සේ දැක්කහම පුතේ වඳින්න. මේ ඉන්නේ අපේ හාමුදුරු වන්දනා කරන්න කියලා කියනවා. එතකොට අම්මා තාත්තා කියපු නිසා ඒ දරුවා වඳිනවා. එයාගේ හිතේ ලෝභයකුත් නැහැ. ද්වේෂ සහගත හිතකුත් නැහැ. හැබැයි වැන්දහම මට මොනවද හම්බෙන්නේ කියලා දන්නේ මේ වැඳීමෙන් මට ලැබෙන්නේ මොනවද කියලා දන්නේ ගුණවතුන්ට වැඳහම ධර්මතා කීයක් ලැබෙනවද හතරයි මොනවද ගුණවතුන්ට වැඳහම ලැබෙන්නේ ආයු වර්ණ සැප බල එහෙමනම් දැන් මේ කාරණාව දන්න කෙනා දන්නවා මේ ಗುಣ දරන සිල් පුරණ උතුමන් වහන්සේලාට වන්දනා කරාම මට මොනවද සසරට හම්බ වෙන්නේ? ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි. මේ ජීවිතේක අපි බලාපොරොත්තු වෙන ඉහළම දේවල් හතරක්. මේ හතර ලැබෙනවා නම් මේ ගුණවතුන් වහන්සේලාට වැඳහම අපි මේ වන්දනාව එහෙම මෙහෙම කරයිද? නෑ එහෙනම් එදාට අපි හරියටම වදිනවා. පසඟ පිහිටවලම වඳිනවා මොකද ඒ ආනිසංශයත් හොඳට දන්න හින්දා. ආන් එක නොදන්නා කෙනෙක් වන්දනා කරනවා නම් ඒ කුසලය යාට හේතු වෙන්නේ දෙ හේතුක උප්පත්තියක කරුණු දෙකයි විදේ. තුන්වෙනි කාරණාව දන්නේ. වන්දනාව හරියට කරන්නෙත් නැහැ. ඒ නිසා මේ දන ගහලා පසඟ පිටුවල වඳින දෙයක් කරන්නේ නැහැ. එයා ඒකේ වටිනාකම දන්නේ. දැන් එහෙම වුණොත් තවත් ආනිසංශ අඩුයි මේ වඳින හැටි වෙනම මේ ශාසනය දේශනා කරලා තියෙනවා. කොහොමද වඳින්නේ කියලා. හරියටම වන්දනා කළේ කොහොමද අතීතයේ? වන්දනා කරනකොට පසඟ පිහිටවල වැඳා. එතකොට වැඳුම ලබන කෙනා වැඳම වැඳුම ලබන කෙනාගේ පාද අතගාලා පාද සම්බාහනය කර කර තමයි වැඳේ. ධම්මචේතිය සූත්‍රයේ සඳහන් කරනවා කොසල් රජු අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දන ගහගෙන මේ පසඟ පිහිටවාගෙන තමන්ගේ අත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද ධාතුව මත තියාගෙන මේ හාත්පස විලුඹ පැත්තේ ඉඳලා මේ පාදය සම්බාහනය කරනවා සම්බාහනය කර කර සම්බාහනය කර කර වඳිනවා මේ පාද අත ගන්නකොට පතුල් අත ගන්නකොට කෙනෙකුට ලොකු සුවයක් දැනෙනවා එතකොට ප්‍රතිග්‍රාහකයාට අපි ලොකු පහසුවක් සුවයක් දානය කරමින් තමයි වන්දනා කරන්නේ. කොසල් රජුරු භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව සම්බාහනය කර කර බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම කොසල් රජු වෙමි ස්වාමීනි මම කොසල් රජු වෙමි ස්වාමීනි මම කොසල් රජු වෙමි කිය කියා තමයි වන්දනා කරන්නේ එතකොට නිවැරදිම වන්දනාව පසඟ පිහිටවල වඳිනවා. ඊළඟට පාද සම්බාහනය කර කර වඳිනවා. ඒක තමයි හරීම වන්දනාව. එතකොට මෙවුව ඇයි මේ සටහන් කරලා නැත්තේ අපිට බොහොම පහසුවෙන් දැනගන්න දකින්න. මෙවුව මේ ශාසනයේ ඊටාම පුංචි තැනක තියෙන දේවල්. ඒකත් දන්නේ නැත්නම් කියන්නේ වඳින්නවත් දන්නේ නැහැ කියන කාරණාවනේ. මේ බුද්ධ ශාසනයට ආපු කෙනෙක් වඳින්න දන්නේ නැත්තේ නෑ. ඒ හින්දා ඒ කරුණු හැමතැනම සඳහන් කරලා දැන් මේවා මූලික දේවල්. එහෙනම් කොහොමද හරියටම වඳින්නේ පාද සම්බාහනය කරලා. එතකොට තව කෙනෙක් එතකොට හිතන්න පුළුවන් එහෙමනම් ස්වාමින් වහන්සේ නමකට වඳිනකොට ස්ත්‍රියක් පාද ස්පර්ශ කරන එක හොඳයිද? මේ ප්‍රශ්නේ අද විතරක් නෙමෙයි එදත් ආවා. ඒ නිසා මේක වාග්යතුන් වහන්සේ ළඟට ගියා. මොකද මාර්ගඵල ලබාපු භික්ෂුණීන් වහන්සේලා හිටියා. බොහෝම සිල් පුරන භික්ෂුණීන් වහන්සේලා හිටියා. රහතන් වහන්සේලා හිටියා. එතකොට ගිහි පිරිමි කෙනෙක් උන්වහන්සේලාගේ පාද ස්පර්ශ කරන එක කැපද? කාන්තා පාර්ශවයේ ආර්යයන් වහන්සේලාගේ ඉඳලා පෘථජන සීලවන්ත ස්වාමීන් වහන්සේලා දක්වාම පාද ස්පර්ශ කරන එක කැපද? මේ ප්‍රශ්නේ ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. භාග්‍යතුන් වහන්සේකට අවසරයක් දුන්නා. වන්දනාවේදී ස්පර්ශ කළාට කමක් නැහැ කියලා. ඒකට අවසර තියෙනවා. එතකොට ඒකට වෙනම නීති රීති තියෙනවා. ඒ ස්පර්ශය සම්බන්ධයෙන් නෙවෙයි. භික්ෂුණී කන්දකේ අවසර දීලම තියෙනවා භික්ෂුණීන් වහන්සේලාගේ පාද ස්පර්ශ කරලා වන්දනා කරන්න පුළුවන් කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාට දැන් එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් කාන්තාවක් එහෙම පාද අත ගන්න එක කැපද? භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තිනවා ඊළඟට විනය ශික්ෂාපද. භික්ෂූන් වහන්සේලාට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද තියෙනවා 220ක්. ඒකෙන් ගරු ශික්ෂාපද හතරක් තියෙනවා. මොකද ඒ හතරෙන් එකක් හැදුනොත් මහානකමම නැතුව යනවා. ඒකට කියනවා පරාජිකා කියලා. ඒ සතර පරාජිකාවෙන් පස්සේ තියෙන සංඝාදිශේෂ කියලා කොටසක්. අන්ගේ සංඝාදිශේෂ කොටසේ ඔය පාද ස්පර්ශ කිරීමේදී ඇතිවෙන යම් යම් ප්‍රශ්න වලට උත්තර උත්තර දීලා තියෙනවා සමහර වෙලාවට පුතඥන ස්වාමින් වහන්සේ නමකට කෙනෙක් පාද ස්පර්ශ කරනකොට රාගසිතක් ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. හැබැයි රාගසිතක් ඇති වුණා කියලා උන්වහන්සේට වෙන වරදක් වරදක් නෑ රාගසිතේ අකුසලයේ තියෙනවා. නමුත් වෙන හානියක් වෙන හානියක් නෑ. හැබැයි ස්වාමින් වහන්සේ නමක් මේ කාන්තාවක් වන්දනා කරනවා රාගසිතක් ඇති වෙනවා ඇය ලව්වා පාදයේ ස්පර්ශ කරව ගන්න ඕනේ කියලා හිතලා යම් දශම මාත්‍රයක්වත් පාදයේ ඉස්සරහින් තිබ්බොත් පාදයේ ස්පර්ශ කරවා ගැනීමේ අදහසින් උන්වහන්සේ සංඝාදි ශේෂ කියන මහ ගරු ඇවතකට ලක් වෙනවා. ඒකට පිළියම බොහෝම දිගයි. ආන් ඒ හින්දා උන්වහන්සේලා ඒවට පෙළඹුන්නේ නැහැ. මොකද පිළියම හරි දිගයි. උපසම්පදා ස්වාමීන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලා කියන්න ඕනේ මං අතින් මෙහෙම වරදක් වුණා කියලා. මානත් පුරන්න ඕනේ. ඒ කටයුතු ඔක්කොම කරාම ඒ විනය ශික්ෂාපද ඒ වගේ නිදහස් වෙන්න ක්‍රියාත්මක වෙන හැටි ඒක හරි දිගයි. සමහර තැන්වල ලැජ්ජාවට කාරණාවක්. වස් 25ක් ගියපු ස්වාමින් වහන්සේ නමක් නමුත් ඒ මානත් පුරණ කාලේට එකවසක් තියෙන ස්වාමින් වහන්සේටත් කෙරවලේ තමයි වාඩි වෙන්නත් ඕනේ. එතකොට අනික් ස්වාමීන් වහන්සේලා ඔක්කොම දන්නා මුන්වහන්සේ ඉතින් වරදක් වෙලයි මේ කෙරවලේ ඉන්නේ කියලා. ඒ වගේ දඬුවම් තියෙනවා නිහඬව දෙන දඬුවම් තියෙනවා ගොඩක්. ඒ ඔක්කොම ටික ඉවර වුණාට පස්සේ 21 නමක් සංඝයා වහන්සේලා ළඟ ගිහිල්ලා Tamanට මෙහෙම දෙයක් වුණා කියලා ආපහු කියන්නේ. කියලා උන්වහන්සේලා ළඟ අබ්බාන කියන විනය කර්මයක් කරලා තමයි ආන්න පුංචි වැරද්දට නමුත් පිරිසිදු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒවා දිග වැඩ. ඒ හින්දා එහෙම වුණේ යමුනේ නැහැ. එතකොට අර කාන්තාව පාද සම්බාහනය කරන වෙලාවේ රාගසිත උපදින්න පුළුවන් නමුත් වරදක් වෙන්නේ නැහැ. රාගසිත යකුසලේ තියෙනවා. තව ටිකක් හොඳට ඇය පාදේ සම්බාහනය කරපුවාවි කියලා පාදේ හෙලෙව්වොත් නැත්නම් ඔසවලා පාදේ ඔසවලා ඉඳ දුන්නොත් එහෙමත් ආපහු අර ඇවතට ආපහු ලක් වෙනවා. එහෙනම් මේ නිවැරදි වන්දනාව කරන්න භාග්‍යතුන් වහන්සේ එහෙම අවසර දීලා තියෙනවා. ඊළඟට ඒකෙන් Tamanට හානියක් නොකර ගන්න උන්වහන්සේ විනය ශික්ෂා පදවලින් උන්වහන්සේව ආරක්ෂා කරලා තියලා තියෙනවා. එහෙනම් මේ වන්දනාව මේ වන්දනාව ගැන තව බොහෝ කරුණු මේ පිටකේ තියෙනවා. නමුත් අපි මෙතෙන්ට ආපු නිසා ඒ කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කළේ. එතකොට මේ වන්දනා කරන්න ගියාම අපි වන්දනාවෙන් ලැබෙන ඵලය දන්නේ නැති හින්දා අපිට ඒකට හේතුක වෙන්නේ වෙන්නේ නැහැ. එතකොට අපි පාරේ ඉන්නකොට සමහරලාට ඔය වාහනේ ඉන්නකොට ඔය නතර කරගෙන ඉන්න වෙලාවල් වල අපි දකිනවා මේ යාචක වෙනවා හරියට. ඇවිල්ලා සමහරලාට වීදුරුවට තට්ටුවක් කරලා කීයක් හරි ඉල්ලනවා. සමහර වෙලාවට අපි නොදීමත් ඉන්නවා සමහර කෙනෙක් දෙනවා. ඒ අර ඉල්ලපු නිසා වීදුරුව පාත් කරලා ඉක්මනට කීයක් හරි දෙනවා. එතකොට ඒ යාචකයා කීයක් හරි ඉල්ලුවා කියලා හිතේ අමනාපයක් ඇති වුණෙත් නැහැ. ද්වේෂයක් ඇති වුණෙත් නැහැ. ඉල්ලුවා දුන්නා. හැබැයි මේ යාචකයාට මේ මුදල දීමෙන් මට මොනවද ලැබෙන්නේ කියන කාරණාව දැනගෙන හිටියෙත් දැනගෙන හිටියෙත් නැහැ. ආන් ඒ නිසා ප්‍රඥාව පහළ වෙලා නෙමෙයි මේ දීමනාව දීලා තියෙන්නේ. ආන් ඒ හින්දා උපත ද්වි හේතුක වෙනවා. මොකද මෝහය නැති කරලා නැති හින්දා. එහෙනම් ඒ කාරණාවේ ප්‍රතිඵලයක් දැනගෙනම නම් මේ පින්කම කරන්නේ එදාට මෝහය මෝහයත් ඇති කරලා. දකින්න විභංග සූත්‍රයේ උදාහරණයක් අපි පැහැදිලි කරමු. තිරිසන් සතෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයක් විපාක දෙනවා කියවද? 100ක්. එතකොට භාග්‍යතුන් හස පැහැදිලි කරනවා යමෙක් මේ දානේ වටිනාකම දන්නවනම් එදිනෙදා ආහාරයට ගන්න කෑම පිනානේ තියෙන අන්තිම බත් කට තිරිසනෙකුටවත් නොදී නම් කෑම කන්නේ කියලා. ඒ මොකක් ගැන දන්න කෙනාද? දානේ වටිනාකම දන්න කෙනා. එහෙනම් ලෝභයයි, දේශයයි, මෝහයයි තුනම නැති කරලා දුන්නාම මෙයාට කෑම වේලක් දුන්නාම මට අනාගත ජීවිත කීයකට කෑම හම්බ කළා වෙනවද? 100කට කෑම හම්බ කළා වෙනවද? එහෙනම් ඉතාලම කැමැත්තෙන් එයාට ඒ කැම වේල දෙනවා. එයාට ඒක පිරිසිදුව දෙන හැටියට, එයාට ඒක ප්‍රණීතව දෙන හැටියට, එයාට ඒක පිළිවෙලට දෙන හැටියට මට සංසාර විපාක විපාක හම්බ වෙනවා. එහෙනම් මේ සරල උදාහරණ දෙකෙන් පැහැදිලි කළේ මේ මෝහය නැති කරගන්නේ කොහොමද? මම කරන පින්කමේ ඵලය මොකද්ද? එතකොට මේ දානය ගැන විතරද මේ දන් දෙන්න පුළුවන් ආහාර විතරද? තව කොච්චර දේවල් මේ ලෝකේ දන් දෙන්න පුළුවන්? අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. ඒක දානයක් වෙන්නේ නැද්ද එතකොට? ඒකත් දානයක්. මල් පූජාවක කොයිතරම් ආනිසංස තියෙනවද? මල් පූජාවෙන් පූජාවල් තුනක් මුදුන්පත් කරන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ මල් පූජා කළා විතරයි කියලානේ. නෑ ඒකෙන් පූජාවන් තුනක් මුදුන්පත් කරේ. එකක් වර්ණ පූජාව. මල් වල තියෙන ලස්සන වර්ණයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පුළුවන්. මල්වල තියෙන සුවඳ ඒ සුවඳ ආය වෙනම වෙනම පූජා කරන්න පුළුවන්. සමහර මල් තියෙනවා ඇඟේ ගෑවෙනකොට හරි හරිම සුමුදුයි. මෘදුයි. ඒ නිසා හරි සුව පහසු ස්පර්ශයක් දැනෙනවා සමහර මල් පෙති ඇඟේ ගෑවෙනකොට. රෝස මල් පෙති වගේ. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ළඟ පූජා කරනකොට මේ මෘදු සුමුදු ස්පර්ශයක් තියෙන මල් සමහරලාට බුදුරජාණන් වහන්සේ ළඟින්ම පූජා කරනවා. ඇඟේ ගෑවුණත් හරි පහසුයි සැපයි. සුවඳ මල් සුවඳ මල් ලීනකට පූජා කරනවා. තව අපි පූජා කරන වයිවාරණ පාට තියෙන මල් තියෙනවා. මේ මල් වලින් වර්ණයත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ අපිට මල් වලින් විවිධ රටා හදන්න පුළුවන්. එතකොට මේ රටා හදන්න මේ පාට පාට මල් බොහොම වටිනවා. කැළපෙනවා. ඒතකොට මේ හැම එකකින්ම මොන පූජාවල් කීයක් මුදුන්පත් වෙනවද? වර්ණ පූජාවයි, සුවඳ පූජාවයි, මෘදු සුමුදු බව පූජා කිරීමයි. ඒතකොට ඒ වගේ තියෙන ආනිසංස වෙන වෙනම තියෙනවා. සුවඳ පූජා කරාම විශේෂයෙන් ලැබෙන ආනිසංස මොනවද? සුවඳ පූජා කරාම ආනිසංස 10ක් හම්බෙනවා. ඒ 10න් 7ක් ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. ඒ ප්‍රඥා වර්ග හත මොනවද කියලා මේ ප්‍රාර්ථනාව කියන දේශනාවේ මුලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අපි හිතුවේ නෑ මල්වට්ටියක් පූජා කරනකොට මේකෙන් මට සසරට ප්‍රඥාව හම්බ වෙනවද කියලා. ආන් ඒක දැනගෙන උසස් උසස් සුවඳ වර්ග භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න පූජා කරන්න කාරණාව දන්න කෙනාට සංසාරේ බොහොම ඉහළ ප්‍රඥාවක් ප්‍රඥාවක් මුදුන්පත් කරන්න පුළුවන්. සමහර අයගේ ප්‍රඥාව පිළිබඳව අපි හිතා ගන්නවත් බැහැ. වර්තමානයේ හිමයි නැත්තේ නේ. නමුත් අපිට මේ මහරහතන් වහන්සේලා ගැන අහනකොට ආර්යයන් වහන්සේලා ගැන අහනකොට මේ ප්‍රඥාව ගැන අපිට හිතා ගන්නවත් පුළුවන්ද? ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රස්ථාන කීයක් තිබ්බද? පහක් තිබුණා. අපි ඒකත් මුලින් කතා කරලා තියෙනවා. ඒ අතර උන්වහන්සේට එක අග්‍රස්ථානයක් තියෙනවා ගතිමන්තානං අග්ගෝ කියලා. මොකද්ද මේ ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ? අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙනකොටම භාග්‍යතුන් වහන්සේගෙන් කරුණු කාරණා කීපයක් උන්වහන්සේ වර හැටියට ඉල්ලගත්තා. ආන් ඒ අතර එකක් තියෙනවා ස්වාමීනි මම නැති තැන්වල භාග්‍යතුන් වහන්සේ කරන ධර්ම දේශනා. ඊටාම කෙටියෙන් වටාපහු දේශනා කරන්න. භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්නේ නැහැ. ඊටාම කෙටියෙන් සමහරලාට පැය 4ක් 5ක් භාග්‍යතුන් වහන්සේ කරපු අති දීර්ඝ දේශනාවක්. කෙටියෙන් කරන්න කිව්ව වචන දෙකක් තුනක් ඇති. මුලයි මැදයි අගයි කියවනම් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතුරු මුළු දේශනාවම දේශනා මාලා ගන්නවා. ගතිමන්තානං අග්ගෝ කියලා කිවි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක බුද්ධ වචනය. ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ඇතුලේ පරිවර්තන වෙනවා වචන 60000කින්. කොහොම ප්‍රඥාවක්ද මේ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික කියලා කිව්වේ ඒකයි. ධර්ම සේනාධිපතින් වහන්සේට වඩා පහලින් ඉන්නේ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට තරම් වෙන කාටවත් වැටහුණේ වැටහුණේ නෑ සරියුත් මහරහතන් වහන්සේ. ඒ තරම් ප්‍රඥාව හම්බ වෙනවා. ඒ මොනවා කරපුවාමද මේ සුවඳ පූජාව එකට ඊටාම ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා අපි එහෙම පූජාවල් කරනකොට ඒ කරුණ දැනගෙන පූජා කරන්න ඕනේ. මොනවා හරි මල් ටිකක් ගෙනහිල්ලා පූජා කරනකොට වඩා භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් ටිකක් පූජා කරන්න තිබුණා. ලස්සන වර්ණවත් මල් ටිකක් අලුත් මල් ටිකක් පූජා කරන්න තිබුණා. ආන් එහෙම පූජාව හැම වෙලාවෙම සැලසුම් කර කර හිත හිත හිත හිත සම්පූර්ණ කරගත්තාම ඒකේ ශ්‍රේෂ්ඨත්වයේ වටිනාකම කවදාවත් අපිට හීන වෙන්නේ හීන වෙන්නේ නැහැ. ඒක සංසාරේට විපාක දෙනවමයි. මේ ජීවිතේට ඒක අනියතයි. ඒක මේ ජීවිතේ විපාක දෙයිද නැහැ. හැබැයි මේ කයෙන් ප්‍රාණවායුව නික්මිච්ච තැන ඉඳලා ඊළඟ භවයක් භවයක් ගානේ මට ඒක විපාක දෙන්න පටන් ගන්නවා. මේ ජීවිතෙන් අනියතයි. එතනින් එහාට ඉස්සරහට ජීවිත හැම එකම නියතමයි ඒක විපාක දෙනවා. ආන් එහෙනම් ඒ කරුණු දැනගෙන තමයි පූජාව කරන්න ඕනේ. එතකොට මේ ශාසනයෙන් උසස් ඵල ලබන්න අපි මොනතරම් දැනුවත් වෙලා පින්කම් කරන්න ඕනද? දැනුවත් වෙලා කරන පින්කම කොච්චර ඉහළද? එතකොට මේ මල් පූජාවෙන් මට ප්‍රාර්ථනා කරන්නත් පුළුවන් ආනිසංස 10ම සිහිපත් කරලා මේ ආනිසංස ඔක්කොම මට ලැබෙන්න ඕනේ කියලා. නියත වශයෙන්ම ලැබෙයි. නියත වශයෙන්ම ලැබෙන්න නම් තවත් කරුණු පහක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒවට මොනවද කියන්නේ? ඒවට කියන පංච ධර්ම කියලා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පහත් තියෙනවා නම් පූජාවත් හරියට කළා නම් ප්‍රාර්ථනාවත් හරියට වුණා නම් ඒක නියත වශයෙන්ම විපාක දෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ත්‍රි හේතුක වෙන හැටි. ද්වි හේතුක වෙන්නේ ලෝභ දේශ විතරක් නැති කරගෙන දන් දුන්නා මෝහය නැති වුණේ නෑ. ඒ කියන්නේ මේ පූජාවේ වටිනාකම ආනිසංසය දන්නේ නෑ. එහෙම පින්කම් කරාම ද්වි හේතුක උපත් ලැබෙනවා. ද්වි හේතුක උපතක් ලැබුණාම මේ ජීවිතේ මාර්ගඵල නම් හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. හැබැයි ධර්මාවබෝධය ලබන්න බැරිකමකුත් නැහැ. මාර්ගඵල ලැබෙන්නේ ධර්මාවබෝධය ලැබෙනවා. ඊළඟට පින්නතුනි අපි පිටකීම දේශනා කරලා තියෙනවා යම් පුජ්‍යලයකට මගඵල ලබන්න ක්‍රමයක් දේශනා කරා. ඒකට හේතුක උපතකුත් නැහැ. නමුත් මගඵල ලැබෙන ක්‍රමයක් දේශනා කළා මොකද්ද? හරියටම ත්‍රිපිටකය ඉගෙන ගන්න දේශනා කළා. හරියටම ත්‍රිපිටකය ඉගෙන ගන්න. එතන මොකද්ද කොහොමද මේ හරියටම ඉගෙන ගන්නේ? සුත හොඳට අහන්න ඕනේ. හොඳට ධර්මය අහන්න ඕනේ. දත ධාරණය කරගන්න ඕනේ. මතක තියාගන්න. වචසා ಪರಿචිතා. වචනෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. පොත හරි ත්‍රිපිටක පොත හරි අරගෙන වචනයක් වචනයක් ගන්න එක සූත්‍රයක් අරගත්තාම සූත්‍රයත් අරගෙන අට කතාවත් අරගෙන ඒක කියව කියව මේ මේ වචනේ තේරුම මොකද්ද මේකේ තේරුම මොකද්ද මේක කොහොමද ඇයි එහෙම යෙදුනේ මේ හැම එකක්ම වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕන වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ආන් ඒ කාරණාව තමන්ගේ මනස තුල හොඳට පරිවර්තනය කරගන්න ඕනේ. තැම්පත් කරගන්න ඕනේ. මේ මෙතෙන්ට එනකන් මේ මුල් පියවරවල් ටික හුඟක් සම්පූර්ණ කරන්නේ පාලියමයි. වචසාපරිචිතා මනසානුපෙක්කිතා. තමන්ගේ මනස තුල පරිවර්තනය කරන තැනදී තමයි තමන්ගේ භාෂාවෙන් ඒක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් pāli භාෂාව පිළිබඳව දැනුමකුත් මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න අවශ්‍ය අවශ්‍ය වෙනවා. දැන් එතකොට මොකද්ද මේ කියන්න හදන්නේ? ත්‍රි හේතුක නූණත් මගඵල ලැබෙන ක්‍රමයක් ගැන. මේ සසරින් මිදෙනවා කියන එක මොන තරම් ශ්‍රේෂ්ඨද? සෝවාන් බව කියන එක ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට පින්නතුනේ හම්බෙන්නේ නැහැ. ඒක ඒ තරම්ම දුර්ලභව හම්බ වෙන වස්තුවක් සෝවාන් බව කියන එක. අද නම් අද සමහර වෙලාවට මේ සමහර අයට මේ දවස් 15න් සෝවාන් කරන්න පුළුවන්. ඒ වගේ මිත්‍යා දෘෂ්ටි ලංකාව පුරා අද තියෙනවා. සමහර අය සහතිකත් ලියලා දෙනවා සෝවාන් වුණා කියලා. එහෙම පුළුවන් වුණා නම් අපි මෙච්චර මොකටද මේ සංසාරේ ආවේ? අනමතග්ග සංයුත්තේ කොහොමද දේශනා කළේ? මේ ජීවිතේ මගේ අම්මා මැරුණට පස්සේ ඒ අම්මා වෙනුවෙන් හඬලා එහෙම නැත්නම් මේ ජීවිතේ මගේ අම්මා වෙනුවෙන් ඇය පෙර ජීවිතවල මගේ අම්මා වෙලා ඇය මැරුණට පස්සේ මට ඇතිවෙච්ච දුකට මගේ ඇහෙන් වැටිච්ච කඳුළු භාගිතුනහස් කොච්චරද දේශනා කළේ සාගර ජලස්කන්ධයට වඩා වැඩි එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬපු කන්ද. ඒ මේ අම්මා වෙනුවෙන්මයි පෙර. එතකොට අපි මහ මොහොත දැකලා තියෙනවද? ළඟට ගියහම දැකලා තියෙනවා ඇහි මානෙට පේන ටික. නමුත් මේ මහසાગරයේද නෑ මහසાગරයේ අපි නොදැක්කට වඩා තව කෝටි ප්‍රකෝටි ගණක් සාගරයේම විශාලයි. යොදුන් 84000ක් විතර යටට ගැඹුරුයි. අපිට පේන සාගරයේ ඔය පෙරලෙන රැල්ලක තියෙන වතුර ප්‍රමාණය කොච්චරද කියලා හිතාගන්නවත් මේ ජීවිතේ බැරි නම් යොදුන් 84000ක් ගැඹුරු මේ සාගරයේ තියෙන ජලස්කන්ධය ගැන කොහේ කොහේ හිතන්නද? නමුත් ආන් ඒ ජල කඳට වැඩිය එක අම්මා කෙනෙක් වෙනුවෙන් සංසාරේ අඬලා තියෙනවා කියලයි දේශනා කරන්නේ. මේ ජීවිතේ අම්මා වෙනුවෙන් ඇඬුවා නම් අම්මා මැරුණට පස්සේ හිතලා බලන්නකෝ කඳුළු කෝපයක් පුරවන්න අඳන්න පුළුවන් වේද කියලා. අඬු කෝපයක් පිරෙන්න කඳුළු වඩනවද? නෑ. අඬු කෝපයක් පිරෙන්නේ ඇඬුවට. එච්චර අඬන්නේ අඬන්නේ නෑ. එහෙම වෙන්නේ නැත්නම් එක ජීවිතයක දෙයනේ අර සාගර ජලයට වඩා අඬන්න. එහෙනම් කොහොම සෝවාන් වෙන්න පහසු නම් ඉතින් ඇයි මෙච්චර කල් අපි ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් හරියටම නිර්මලම ධර්මයේ කොහෙද කියලාම හොයාගත්තේ නැත්නම් ඒත් සංසාරේ අපි හරියට අමාරු වෙටෙනවා. ආන් ඒ සෝවාන් මාර්ගයේ තරම්ම තරම්ම දුර්ලභයි. ඒ දුර්ලභ වූ ආර්ය තත්වයටපත් වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි අපිට උපකාර කරලා තියෙන්නේ. එහෙනම් අති දීර්ඝ මේ භව කතරේ මේ අති උතුම් තැනට එන්න පුළුවන් නම් මනාව ත්‍රිපිටකය අධ්‍යයනය කරගත්තාම අපිට ඒකෙන් තියෙන ලාභය කවදාවත් මේ ලෝකෙම තියෙන ධන සම්පත් වලින්වත් මිල කරන්න පුළුවන්ද? ඒක දන්නවා නම් හරියට pāli භාෂාව ඉගෙන ගන්නවා කියන එක අපිට අමාරු දෙයක්. අපි හුඟක් අය කියන්නේ අමාරුයි. ඒකයි ඉගෙන ගන්න නැත්තේ. ඇයි පාළි දන්නේ නැති කියම අමාරුයි. එතරම් තියෙන ලොකු ආත්ම වංචාවක්. ඒ අමාරුයි කියන වචනේ ඇතුළෙම. අපි හිතලා බලුවොත් පාළි විතරද අමාරු. ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා කල්පනා කරලා බලන්න. කී පාරක් ඉංග්‍රීසි විෂය හදා ගන්න ඕනේ කියලා ආපහු ආපහු ආපහු ලීවද. ගණන් පාස් කරගන්න කී පාරක් ලීවද. එහෙනම් තිබිච්ච මේ හැම විෂයක්ම අමාරුයි. නමුත් මේ ලෞකික ලෝකයේ පොඩි ජයග්‍රහණයක් හොයාගන්න අපි ඒක වෙනුවෙන් විඳපු දුක්. මේ පුංචි ජයග්‍රහණයක් හොයන්න. සමහර කෙනෙක් උසස් පෙළ විභාගයේ ලියලා ප්‍රතිඵල එනකන් මාස 3ක් විතර. මාස දෙකමාරක් තුනමාරක් තුනක් ඉන්න කාලේ සම්පූර්ණයෙන්ම ජපන් භාෂාව හදාarලා ජපාන් යනවා. මාස කීයද ගියේ 3යි. සමහර කෙනෙක් ප්‍රංශ ඉගෙන ගත්තා. සමහර කෙනෙක් අරාබි ඉගෙන ගත්තා. මේ මාස තුනක් විතර කාලේ. එච්චර පුළුවන් නම් අපිට ප්‍රතිඵල එනකම් මාස තුනක් පාලි ඉගෙන ගත්තා නම් ඔය ඔක්කොටම වඩා ලාභයි කියලා හිතෙන්නේ නැද්ද දැන්? කොයි තරම් ප්‍රයෝජනයක් තියෙනවද? ආන්ගේින්ද මේ ප්‍රගුණ කිරීමේ මූලික කාරණා තුනම පාලියෙන් සම්පූර්ණ කරගන්න සම්පූර්ණ කරගන්න ඕනේ. අමාරුයිනේ කියලා හිතන්න එපා. මේ ජීවිතේම අපායෙන් නිදහස් වෙනවා නම් කොච්චර කොච්චර හොඳද එහෙනම් ත්‍රිපිටකයේ මේ ආකාර පහකට සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා සෝතානු දත සූත්‍රයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ සෝතානු දත සූත්‍රයේ මීට කලින් දේශනාවක් ඇටියට සාකච්ඡා කරලා තියෙනවා එහෙනම් ත්‍රි හේතුක නුනත් මගඵල ලැබෙන ක්‍රමයක් ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා නැවත මැරිලා ඉපදිලා මගඵල ලැබෙන ක්‍රම හතරක් දේශනා කරලා තියෙනවා. ඒකක් තියෙන්නේ සෝතානුදත සූත්‍රයේමයි. ඒ මෙන්න මේ කතා කරපු විදිහට මනාව පිටකේ ප්‍රගුණ කරලා තියෙනවා නම් මගඵල ලැබෙන ක්‍රම හතරක් මැරුණට පස්සේ ඊළඟ භවී මගඵල ලැබෙන ක්‍රම හතරක් වෙනම දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතිනි මේ ත්‍රි හේතුක කර්මයක් කරාම අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ මොකක්ද? ත්‍රි හේතුක කර්මයක් කරාම අහේතුක විපාක දෙනවා කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. ඒක සිහිපත් කරනවා යම් දානයක් දීලා එහෙම නැත්නම් සීලයක් රැකලා හෝ භාවනාවක් කරලා බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා. අපි ප්‍රාර්ථනා කරන දානයක් දීලා සීලයක් රැකලා භාවනාවක් කරලා අපි ප්‍රාර්ථනාවක් කරනවා මේ මහා කුසලයෙන් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්නේ ලැබේවා කියන ප්‍රාර්ථනාවක් අපි කරනවා. ඊළඟට මේක පිටකයේත් එක්ක පැහැදිලි කරන කරුණක් බොහොම ගැඹුරු කාරණාවක් අභිධර්මයේ සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න ඕනේ කාරණාවක්. නමුත් බොහොම කෙටියෙන් මේ වෙලාවේ මේ සිහිපත් කරන්නේ භාග්‍යතුන් වහන්සේ අපි දකින්නේ දැන් ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි දකින්නේ අපේ ඇහෙන් බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාම ඇහෙන් තමයි භාගිතුන් වහන්සේ දකින්නේ. සඳහන් කරනවා ඇහි ඇතිවෙන සිතට කියන්නේ චක්කු විඥානය කියලා. ආන්හි පැහැදිලි කරනවා පින්දුනි මේ චක්කු විඥානය එතකොට කනේ ඇතිවෙන සිත සෝත විඥානය මේ සිත් අහේතුකයි. චක්කු විඥානය සෝත විඥානය කියන මේ සිත් අහේතුකයි. ආන් ඒ වාගේ කර්ම වලින් මේ අහේතුක උපතක් ලැබෙන්නත් ලැබෙන්නත් පුළුවන්. ත්‍රු හේතුක හෝ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා මිස අහේතුක නම් වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ මේ කර්මය සහ විපාකය ගැන සඳහන් කරනකොට එහෙම පැහැදිලි කළා ප්‍රතිසන්දිය එහෙම නෙමෙයි ත්‍රි හේතුක කර්මයකින් ත්‍රි හේතුක හෝ ද්වි හේතුක කර්මයක් තමයි ලැබෙන ත්‍රි හේතුක කර්මයකින් ත්‍රි හේතුක හෝ ද්වි හේතුක උපතක් තමයි ලැබෙන්නේ අහේතුක වෙන්නේ නෑ. ඒකට අර සඳහන් කෙරුවේ කොහොම ප්‍රාර්ථනා කරාමද මේ පින්කමේ බුද්ධාදී ආර්යයන් වහන්සේලා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කෙරුවොත් ලැබෙන කාරණාවක් හැටියටයි ඒක සිහිපත් කළේ. ඊළඟට මොකක්ද මේ අහේතුක උපත කියලා කියන්නේ? දෙහේතුක උපතක් කියලා කිව්වේ අපි සඳහන් කළා මාර්ගඵල ලැබෙන්නේ නමුත් ධර්මාවබෝධයට බාධාවක් බාධාවක් නැහැ. ඊළඟට මේ අහේතුක කර්මය පිළිතුර එතන සඳහන් කරනවා මේ උපත කීවේ උපතින්ම යම් කෙනෙක් අන්දයි. අහේතුක කර්මයක් ඵල දීලා. ඉපදෙනකොටම අන්දයි. එහෙම නැත්නම් ඉපදෙනකොටම ගොළුයි. ඉපදෙනකොටම විහිරි. ඉපදෙනකොටම මානසිකත්වයේ හොඳ නැහැ. ඒ මේ වගේ දේවල් ඇති වෙලා උපදින්නේ සමහරලාට අතපය කර වෙලා. එහෙම ඉපදින්නේ කතා කරන්න බෑ. මේ තමයි අහේතුක අහේතුක උපතක්. ඊළඟට ද්වි හේතුක හෝ ත්‍රි හේතුක හිතක් තියෙන කෙනෙකුට තමා ඉන්ද්‍රියන් සියල්ලම හොඳින් ලැබෙන්නේ. මොන හිතක්ද? ද්වි හේතුක හෝ ත්‍රි හේතුක. උපතක් තියෙන කෙනෙකුට සියලුම ඉන්ද්‍රියන් නිරෝගීව හොඳට ලැබෙනවා. ඒතර ඔබට ඔබ ගැන සතුටක් නැද්ද? අපිට සතුටු වෙන්න යම් කාරණාවක් තියෙනවා. අපි කවුරුවත් අහේතුක නෙමෙයි. මේ බණ අහන ඔබ අතරත් හේතුක උපතක් තියන අය ඉන්න ඉන්න පුළුවන්. එහෙම නුනනම් අපි ඔක්කොම දි හේතුකයි කියලා හොඳටම හොඳටම දන්නවා. එතකොට තේරෙනවා සසර හොඳට පින් කරලා තියෙනවා කියලා. එහෙමනම් සසර පින් කරලම මේ ජීවිතේ හම්බුණා. සසර සිල් රැකලම මනුස්ස ජීවිතයක් හම්බුණා. අද මොකක් කල්පනා කරන්න ඕනේද එතකොට? සසර පින් කරලා සසර සිල් රැකලා මනුස්ස ජීවිතයක් හම්බුණා. සිල් රැකගෙන ඉඳන් මනුස්ස ජීවිතයක් හම්බුනේ. එහෙනම් මේ ජීවිතෙන් සිල් රැකේ නැත්තම් අය බලාපොරොත්තු වෙන්න එපා මනුස්ස ජීවිතයක් හම්බෙන්න. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන ලොකු කුඩා ભેදයකින් තොරව ලොකු අයත් මැරෙන්න පුළුවන්. පොඩි අයත් මැරෙන්න පුළුවන්. ආන් ඒ හින්දා මතක තියාගන්න ඕන ආයෙ උපදින තැන තීරණය කරන්නේ මොකෙන්ද? සීලය. සීලයක් නොතිබ්බොත් මේ කයෙන් ප්‍රාණවායුව පිට වෙනවත් එක්ක පෙර කුසල කර්මයක් එතෙන්ට හේතු වෙන්න පුළුවන් පෙර සීලයක් පෙර මහා පින එහෙම වෙලා වෙනසක් නුනොත් මේ ශක්තිමත් පුද්ගලයෙක් නමාපු අතක් දිකාරින්න කලින් දිගෑරපු අතක් නමන්න කලින් ඊළඟ ප්‍රතිසන්දිය කොහෙද ගන්නේ සතර අපායේ තැන මේ අපි ඔක්කොම ඉන්නේ තරම්ම භයානක තැනක ඔය වාඩි වෙලා ඉන්න කොට්ටේ උඩ දැන් හුස්ම ටික යන්නේ නැති වෙයි කියලා කාටවත් කියන්න පුළුවන්. කාටවත් කියන්න බෑ. අපි දන්නේ මේ මේ දැල් වෙන විදුලි පහන් ඊළඟ තප්පරේ නෙමෙයිද විදුලිය යන්නේ නැති වෙයිද කියලා අපිට කියන්න කියන්න බෑ. ආන් ඒ වගේ තමයි ජීවිතෙත් ඊළඟ තප්පරේ මැරෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න කියන්න බෑ. ආන් ඒක එහෙම්මම වගේ හැම කෙනෙක්ම තමන්ගේ හෘදයාක්ෂයෙන් අහලා තියාගන්න දැන් මැරුණොත් කොහෙද යන්නේ කියලා. ඒකට උත්තරයක් නැහැ. ආන්ගේ උත්තරේ හදාගෙනම ජීවත් වෙන්න ඕනේ හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එන්න කීවේ කොයි වෙලාවෙද යන්නේ. හැබැයි අඬා අඬා යනවට වඩා හොඳයි hina වෙලා යන්න පුළුවන්. එහෙනම් එවන් ජීවිතයක් පෝෂණය කරගන්න මේ සීලය හරි ගරුයි එහෙනම් පෙරසිල් රැකලා තියෙන බව තමයි ඔය ඔය කියාපන්නේ. එහෙනම් ඒක මේ ජීවිතෙන් තව වඩා වර්ධනය කරගන්නවා මිසක් ආය ආපහු යන්න කටයුතු කරන්න හොඳ නෑ. ආන් නිසා හැම කල්හි සීල සම්පන්න වන්නෙම්වා කියන ප්‍රාර්ථනාවත් උතුම් විදිහටම වටිනවා. ඉවත් හරි විශේෂ ප්‍රාර්ථනාවක්. ආන් ඒ නිසා පින්නතිනේ යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට පින් අඩු නිසා වෙන්න ඇති මෙහෙම වෙන්න කියලා. අපිට සසර බොහොම පින් තියෙනවා. නමුත් අපි කාරණාව සම්පූර්ණ කරලා නැති හින්දා යෙදිලා නැති නිසා වීරිය වඩන්නේ නැති නිසා සමහර වෙලාවට අද මිනිස්සෙක් වෙලා ඉන්න මම ඊළඟ තප්පරේදී කූඹියෙක් වෙලා ඉපදෙන්න ඉපදෙන්න පුළුවන්. ඉහෙඳ මැස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. වැසිකිලි වලක පණුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි පෙර ඕන තරම් ඒ තැන්වල හිටියා කල්පනා කරන්න ඕනේ ආයෙත් එහි යනවාද කියලා. ආන් ඒකට උත්තරයක් හොයාගන්න මනාව ජීවිතයක් පෝෂණය කරන්න ඕනේ. ලබාගත් උපතට හොඳ සාධාරණත්වයක් අපි ලබලා දෙන්න ඕනේ. එදාට පුළුවන් ඕනම වෙලාවක මරු වෙන්න ගන්න. එහෙනම් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා දැනට අපි මේ ධර්මදේශනාව නවත්වමු. මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කරන තවත් දේශනාවක් ඉදිරියට කරන්න ඉඩ තියාගන්න. එමනම් ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කරන ධර්මදේශනා මාලාවේ මේ 10 වෙනි ධර්මදේශනාව මේ විදිහට ලෝක සත්වයාට අනුකම්පාවෙන් දානය කරවන්නේ අද කටයුතු කරමින් දායකත්වයේ දරන පිරිස නොම්බර 63 මාම්පි පිළියන්දල ලිපිනේ පදිංචි ඉලේ පෙරුම පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් ජයරු දම්සර පොතුගේ 21 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පින්කමේ මූලික පරමාර්ථය බවට පත් කරගන්නවා. ඊට අමතරව පින් අනුමෝදන් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන I Jayasena D M. Jayawathi P Athiraja Margaret Ranwala ටීමන් පෙරේරා යන මව්වරුන්ට පින් අනුමෝදන් කිරීම දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් R Wijesuriya H R. Padmachandra Pathmachandra Ashoka Karunaratne H D. Chandradasa යන අසල්වැසි මියගිය හිතවතුන්ට පින් පැමිණවීම අතිපූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට බුදු බවට ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කිරීම මේ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා ඊට අමතරව ඉතාලියේ සේවයේ නියුතු ජයන්ත ඉලේපෙරුම මහතාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙම ධර්ම දේශනාවට සවන් යොමු කළ සියලු පැමිණි නොපැමිණි ශ්‍රාවකයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම දේශකයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම රටදැය සමය වෙනුවෙන් තම ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවත්නි යොතුම් වූ දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා තවත් බොහෝ කලක් ඔබ අප වෙනුවෙන් ධර්මාබෝධය සලසා දෙන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එසේනම් දායකත්වය ගැන කටයුතු කරන පිරිසට දේශකයන් වහන්සේ උදෙසා පරිශකාර පූජාවන් සිදු කරන්නට ආරාධනා කරමින් අපි උතුම් සංඝ ගුණ මෙලෙස වන්දනා කරමු. සිය